ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩම කොට පදාළ ගොතටුව බෝපැත්ත ශ්‍රී සම්බෝධි විහාරාධිකාරී මාලිකාකන්ත විද්‍යෝදය පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජ්‍යපාද කෙහෙල්වල නන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු සාදු සාදු සාදු समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धङ्मं मुनिराजस् सुनन्तु सग्मुखदम् धङ्म सवनकालो अयं भदन्ता ධම්ම ශවන කාලෝ අයං භදන්තා ධම්ම ශවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස අප්පිච්චස්සයන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස සන්තුට්ඨස්සායං ධම්මෝ නායං ධම්මෝ අසන්තුට්ඨස්ස පවිවිත්තස්සායං ධම්මෝ නායං ධම්මෝ සංගනිකාරාමස්ස ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායං ධම්මෝ කුසීතස්ස උපට්ඨිත සතිස්සායං ධම්මෝ නායං ධම්මෝ මුට්ටසතිස්ස සමාහිතස්සායං ධම්මෝ නායං ධම්මෝ අසමාහිතස්ස පඤ්ඤාවං තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤසාති ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්නතුනි පින්වතුනි ඔබට ධර්ම දේශනා කරන්නට මං මාතෘකා කළේ අංගුත්තර නිකායේ අට්ටක නිපාතයට අයිති අනුරුද්ධ කියන සූත්‍රය. මොකද්ද සූත්‍රයේ නම? අනුරුද්ධ සූත්‍රය. මේ සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන අංගුත්තර නිකාය කියන බණ පොතේ. අංගුත්තර නිකායේ අට්ටක නිපාතය කියලා කියන්නේ දහම් කරුණු 8ක් පිළිබඳව දේශනා වෙන සූත්‍රයන් ඇතුළත් කරලා තියෙන කොටස. ධර්මයේ සංග්‍රහ කරපු, ධර්මයේ පිටකගත කරපු ශාසන භාරධාරී සංගීතීකාරක මහ තෙරවරු ඊ타මත්ම පිළිවෙලකට ඒ කටයුත්ත සිද්ධ කළා. යමක් පිළිවෙලකට තැම්පත් කරලා තියෙනවා නම් තමයි ඒක පහසුවෙන් අපිට පරිශීලනය කරන්න එහෙම නැත්නම් හොයාගන්න පුළුවන්කම තියෙන්නේ. අපිලිවෙලකට තියෙනවා නම් gedaraක දොරක වුණත් එහෙමයි අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ හොයාගන්න අපිට ටිකක් මහන්සි වෙන්න වෙනවා. එනිසා මේ සංගීතීකාරක මහතෙරවරු ධර්මය පිටකගත කරපු ධර්මයේ පොත්පත්වල ලියපු ස්වාමින් වහන්සේලා එක බොහොම පිළිවෙලකට सिद्ध කළා. එක ධර්ම කරුණක් පිළිබඳව සඳහන් වෙන සූත්‍ර දේශනාවන් අංගුත්තර නිකායේ ඒකක නිපාතයට ඇතුළත් කළා. යම් කිසි සූත්‍රයක දහම් කරුණු දෙකක් පිළිබඳව සඳහන් වෙනවා නම් ඒක අංගුත්තර නිකායේ දුක නිපාතයට ඇතුළත් කළා. දහම් කරුණු තුනක් පිළිබඳ කියවෙනවා නම් ඒක අංගුත්තර නිකායේ තික නිපාතයට ඇතුළත් කළා. එකේ කරුණු දෙකේ කරුණු තුනේ කරුණු හතරේ කරුණු පහේ කරුණු ඔය විදිහට පිළිවෙලින් ඇවිල්ලා අද අපි මේ ශ්‍රවණය කරන අනුරුද්ධ කියන සූත්‍රය ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායේ අට්ටක නිපාතයට. ඒ කියන්නේ දහම් කරුණු 8ක් පිළිබඳව අපි අද දැනගන්නවා. අනුරුද්ධ කියන නම අහපු ගමන් කවුද අපිට මතක් වෙන්නේ? අනුරුද්ධ මහරහතන් වහන්සේ. මේ සම්බුද්ධ ශාසනයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ මහරහතන් වහන්සේ නමක් තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ කියලා කියන්නේ. ඔයත් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒ ඒ ස්වාමින් වහන්සේලාගේ පුරාකුත පුණ්‍ය ශක්තිය අනුව පාරමිතා ශක්තිය අනුව උන්වහන්සේලාට දක්ෂතාවයන් අනුව තනතුරු ප්‍රදානය කළා. මේ අනුරුද්ධ කියන ස්වාමින් වහන්සේටත් ලැබුණා ශාසනයේ බොහොම වටින තනතුරක්. ඒ තමයි දිවස්ලාභීන් අතර අගතම්පත් මහරහතන් වහන්සේ. දිවස්ලාභීන් අතර අගතම්පත් මහරහතන් වහන්සේ තමයි අද අපේ සූත්‍රයට මාතෘකා වෙන එහෙම නැත්නම් මේ සූත්‍ර දේශනාවේ කථානායකයා වන අනුරුද්ධ මහරහතන් වහන්සේ. අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා පිළිවෙලට වැඩ ඉන්නකොට පස්වෙනි තැන වැඩ ඉන්න මහරහතන් වහන්සේ තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ කියලා කියන්නේ. මුලින්ම වැඩ ඉන්නව අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ. ඊට පස්සේ වැඩ ඉන්නව සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඊට පස්සේ වැඩ ඉන්නව මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. ඊළඟට මහකස්සප මහරහතන් වහන්සේ පස්වෙනි තැන වැඩ ඉන්නවා අපි මේ කතා කරන අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේට තියෙනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේ සමග ලේ ඥාති සම්බන්ධතාවයක් නෑකමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ මහප්පගේ පුතා තමයි අනුරුද්ධ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ මහප්පගේ පුතා තමයි අනුරුද්ධ හාමුදුරුව කියලා කියන්නේ. මෙන්න මේ සූත්‍රයට පදනම් වෙන අනුරුද්ධ හාමුදුරුව පිළිබඳව තමයි මම ওই කෙටි හැඳින්වීමක් කළේ. මේ සූත්‍ර දේශනාව දේශනා වෙන අවදී බුදුහාමුදුරුව වැඩ සිටියේ බගුරට සුන්සුමාරගිරියේ බේස කලා කියන උද්‍යානයේ. කොහෙද වැඩ සිටියේ? බගුරට සුන්සුමාරගිරියේ බේස කලා කියන උද්‍යානයේ. මේ උද්‍යානයට ටිකක් නැගෙනහිර පැත්තට වෙන්න තිබුණා පුංචි ජනපදයක්. මේ ජනපදයේ නම තමයි චේටි කියලා කියන්නේ. චේටි කියලා පුංචි ගමක් තිබුණා. අන්නේ චේටි කියන පුංචි ගමේ තමයි අනුරුද්ධ හාමුදුරුව වැඩ හිටියේ. බුදුහාමුදුරුව වැඩ ඉන්නවා බගුරට සුන්සුමාරගිරි බෙහෙස කලා උද්‍යානයේ. ඊට ටිකක් නැගෙනහිර පැත්තට වෙන්න වැඩ ඉන්නවා චේටි කියන පුංචි ගමේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දවල්ට දානි වළඳලා දිවා විහරණයෙන් වැඩ ඉන්න අවස්ථාවේ උන්වහන්සේ පරචිත්ත විජානන ඥාණයට සමවැදිලා තමන්ගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ හිත දකින මොහොත උන්වහන්සේ පුරුද්දක් හැටියට පරචිත්ත විජානන ඥාණයට සමවැදිලා ශ්‍රාවකයන් වහන්සේලාගේ හිත දකිනවා මෙන්න මේ කියන දවසේ බුදුහාමුදුරුව දකිනවා අර චේටි කියන ජනපදයේ වැඩ ඉන්න අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ හිත මේ මොහොත වෙනකොට අනුරුද්ධ හාමුදුරුවොත් දවල්ට දානේ වළඳලා විවේක සුවයෙන් ධර්මයේ පිළිබඳව මෙනෙහි කරමින් හිටපු වෙලාව. උන්වහන්සේගේ හිතෙත් ඒ වෙලාවේ ඇති වෙලා තියෙන බොහෝම වටින සිතුවිලි කීපයක්. අනුරුද්ධ හාමුදුරුව කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේගේ දහමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය කරා යන්ට නම් ශ්‍රාවකයෝ තුල ඇති කරගන්න ඕන සුදුසුකම් මොනවාද කියන කාරණය. ඕකයි අනුරුද්ධහාමුදුරුව කල්පනා කර කර හිටියේ. බුදුහාමුදුරුවන්ගේ දහමින් අපේක්ෂිත ප්‍රතිඵලය කරා යන්න නම් ශ්‍රාවකයෝ තුල ඇති කරගන්න ඕන සුදුසුකම් මොනවාද කියන එක උන්වහන්සේ සිහි කරමින් හිටියා. ඒ වෙලාවේ තමයි පරචිත්ත විඥානඥාණයෙන් බුදුහාමුදුරුවෝ අනුරුද්ධ හාමුදුරුවන්ගේ හිත දකින්නේ. බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා කලාතුරකින් කෙනෙක්ගේ හිතේ ඇතිවෙන්න පුළුවන් මහ බලගත් පුණ්‍යවන්ත සිතුවිල්ලක් තමයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ හිතේ ඇති වෙලා තියෙන්නේ. එනිසා මම මේ වෙලාවෙම අනුරුද්ධ ස්වාමින් වහන්සේ වැඩ ඉන්න තැන්ට වඩින්න ඕනි කියලා බුදුහාමුදුරුවෝ අදහස් කරනවා. ශක්තිමත් පුරුෂයෙක් නවපු අතක් දිගාරිනවා වගේ ඊ타මත්ම සුළු වේලාවකින් බුදුහාමුදුරුවෝ 이르දි ප්‍රාතිහාරයෙන් වඩිනවා චේටි කියන ජනපදයට. අනුරුද්ධ හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ වැඩිය බව දැනගෙන උන්වහන්සේට වන්දනා කරලා ආසනයක් පනවලා එකක් පස්සෙ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සාදු සාදු අනුරුද්ධ. අනුරුද්ධ හරීම වටිනවා. බොහොම වටිනවා. ඔය හිතේ ඇතිවෙච්ච සිතුවිලි ටික නැති වෙන්න දෙන්න එපා. ලේසියෙන් පහසුවෙන් කෙනෙක්ගේ හිතේ ඇතිවෙන සිතුවිල්ලක් නෙමේ තමුන්නාංශගේ හිතේ ඔය ඇති වුනේ. භාවිතාය බහුලී කතාය. අනුරුද්ධෝක වඩන්ට නැවත නැවත වඩන්ට යට යන්න දෙන්න එපා. අමතක වෙන්න දෙන්න එපා. ඔක නැවත නැවත සිහිපත් කරන්න ආවර්ජණය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ අනුරුද්ධ හාමුදුරුවන්ගේ හිතේ ඇතිවෙච්ච සිතුවිලි කීපය අගය කරනවා. ඒ විතරක් නෙමෙයි අනුමත කරනවා. ඒ විතරක් නෙමෙයි ඒකට ඌණ පූර්ණයකුත් කරනවා. අනුරුද්ධෝකට මෙන්න මේ කාරණෙත් එකතු කරගත්තා නම් සම්පූර්ණයි කියලා බුදුරජාණන් වහන්සේ තවත් කාරණයක් ඒකට එකතු කරනවා. අනුරුද්ධ හාමුදුරුවන්ගේ හිතේ ඇති වුණා සිතුවිලි හතක්. බුදුරජාණන් වහන්සේගේ දහමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය කරා යන්න නම් ශ්‍රාවකයේ තුල ඇති කරගන්න ඕන සුදුසුකම් මොනවාද කියන සිතුවිලි හත. බුදුහාමුදුරුවෝකට එකක් එකතු කළා. එතකොට කාරණා 8යිනේ. අන්න ඒ නිසා තමයි මේක අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයට ඇතුළත් කළේ. එතකොට අපි අද දැනගන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගේ දහමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය කරා යන්න නම් ශ්‍රාවකයෙකු තුල ඇති කරගන්න ඕන සුදුසුකම් අට මොනවාද කියන එකයි අපි දැනගන්න ඕන. පින්වතුනි මෙහෙම නෙමෙයි. ඉහි කෙස් ගානට බණ ඇහුවත් වැඩක් නැහැ. මෙන්න මේ සුදුසුකම් අට අපි තුල ඇති කර නොගන්න තාක්කල්. තේරුණාද? මේ සුදුසුකම් අට අපි තුල ඇති කර නොගන්න තාක්කල් කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ. ඇයි? දහමෙන් අපේක්ෂිත ප්‍රතිඵලයට යන්න බෑ. මනුස්ස ලෝකේ උතුම් මනුස්ස සම්පත් ලබන්නට, දිව්‍ය ලෝකේ උතුම් දිව්‍ය සම්පත් ලබන්නට මේ ධර්ම ශ්‍රවණය අපිට උපකාර වේවි. හැබැයි දහමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය ඒකද? දහමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය මනුස්ස ලෝකේ මනුස්ස සම්පත්තියද? දිව්‍ය ලෝකේ දිව්‍ය සම්පත්තියද? නෑ, එතනින් එහාට ගිහිපු වටිනා සම්පත්තියක් බුදුහාමුදුර අපිට දේශනා කළා නිර්වාණ සම්පත්තිය. අන්න නිවන තමයි බුදුරජාණන් වහන්සේ මේ දහමෙන් අපේක්ෂා කරපු ප්‍රතිඵලය. එහෙනම් මෙන්න මේ අද දැනගන්න ඉගෙන ගන්න කාරණා අට හේතු වෙනවා පින්වතුනි නිවන් දකින්න. ඉතින් අපිට ලැබිලා තියෙන කාල වේලාවට අනුකූලව මම මේ කරුණු ටික පැහැදිලි කරලා දෙනවා. හොඳට මතකේ තියාගෙන මේක ධාරණය කරගන්න ඕනේ මොකද මොන තරම් අපි ධර්ම ශ්‍රවණය කළත් මේ සුදුසුකම් ටික අපි තුල ඇති කරගත්තේ නැත්නම් සංසාරේ අද වෙනකන් අහපු බණවලට අත්වෙච්ච ප්‍රතිඵලයම තමයි අද මේ අහන බණටත් අත් වෙන්නේ කොච්චර අපි සංසාරේ බණ අහන්නේ නමුත් දහමින් අපේක්ෂිත ප්‍රතිඵලයට අපිට ළඟා වෙන්න බැරි වුණානේ නිවන් දකින්න බැරි වුණා ඔබටත් එහෙමයි මටත් එහෙමයි. අපි නිවන් දැක්කනම් අද මෙතන නෑ. අන්න එහෙනම් ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්න නම් මෙන්න මේ සුදුසුකම් ටික අපි තුල ඇති කරගන්න ඕනේ. අනුරුද්ධ හාමුදුරුවන්ට කල්පනා වෙනවා දහමින් අපේක්ෂිත ප්‍රතිඵලය කරා යන්න නම් ශ්‍රාවකයෙක් තුල ඇති කරගන්න ඕන පළවෙනි සුදුසුකම අපිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. මහේච්ඡ කෙනාට නම් මේ දහමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය කරා යන්න බෑ. දහමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය කරා යන්න නම් එයා ඒකාන්තයෙන්ම අල්පේච්ඡ කෙනෙක් වෙන්න ඕන. අල්පේච්ඡ කෙනෙක් වෙන්න ඕන. ඔන්න පළවෙනි සුදුසුකම්. මොකක්ද පින්වතුනි අල්පේච්ඡ බව කියන්නේ? ආසාපේක්ෂා අඩු බව කියන එකනේ. තවත් ටිකක් පැහැදිලි කළොත් සරල බව කියන එකනේ. නේද? සරල බව තියෙන්න ඕන. ආසා අපේක්ෂා වැඩි නම් එයා ඒ ආසා අපේක්ෂා පසුපස හඹා යනවා විනා එයාට ධහමට සමීප වෙන්න වෙලාවක් නැහැ. ඒක බොහොම පැහැදිලි සරල කාරණයක්. නම් පළවෙනි සුදුසුකම මොකක්ද? සරල කෙනෙක් වෙන්න ඕන. ආසා අපේක්ෂා අඩු කෙනෙක් වෙන්න ඕන. අල්පේච්ඡ කෙනෙක් වෙන්න ඕන. අල්පේච්ඡයි කියලා කියන්නේ මෙතන හොඳට මතක තියාගන්න ඕන ලෝභකම එහෙම නෙමෙයි. තමන්ගේ තියෙන වටිනා කියන රත්තරම් බඩු එහෙම නැත්නම් වෙනියම් වටිනා කියන ඇඳුම පැළඳුම ඔක්කොම අල්මාරියක පෙට්ටගමක දාලා වහලා තියලා මම බොහොම අල්පේච්ඡ කෙනෙක් කියලා නේද? කනේ කරපිංචා නැටි දෙකක් ගහගෙන ඒ වගේමයි වැරහැලි වස්ත්‍රයක් ඇඳගෙන කවුරු හරි කටයුතු කරනවා නම් එතන තියෙන අල්පේච්ඡකමද ලෝභකමද? ලෝභකම. අල්පේච්ඡකම කියන්නේ ඒක නෙමෙයි. අල්පේච්ඡ කෙනාට මොනතරම් වස්තු සම්පත් තිබ්බත් එයා ඒවයි ඇලිලා නැහැ. එයා ඒවයි ඇලිලා නැහැ. එහෙනම් අල්පේච්ඡකම කියලා කියන්නේ මතු පිටින් දකින්න පුළුවන් එකක් එහෙම නෙමෙයි. Tamange හිත තුල ඇති කරගන්න ඕන වටිනා කියන ගුණාංගයක් තමයි අල්පේච්ඡකම කියලා කියන්නේ. සමහර වෙලාවට මතු පිටින් ඔය අල්පේච්චයි කියලා පෙන්නන අය අනික් අයට වැඩිය මසුරු මල තියෙන ලෝභකම තියෙන අය වෙන්න පුළුවන්. ඒ ලෝභකම නිසා ඒවා භුක්ති නොවිඳිනකොට අපිට පේනවා අල්පේච්චයි වගේ. ඒක අල්පේච්චකම නෙමෙයි. අල්පේච්චකම තියෙන්න ඕන හිතේ. Tamanට මොනතරම් වස්තු සම්පත් තිබුණත්, යාන වාහන තිබුණත්, භවභෝග සම්පත් තිබුණත්, එයා ඒක Tamanගේ අල්පේච්ඡත්වයට බාධාවක් කරගන්නේ නැහැ. මේ යන නිර්වාණගාමී මාර්ගයට එයා එක බාධාවක් කරගන්නේ නැහැ. ඒ මොකද එයා අවබෝධයෙන් මේ දේවල් භුක්ති විඳිනවා. ඕනම මොහතක අලුයමලු කෙලපින්ඩක් වගේ යාට ඒවත් හරින්න පුළුවන්කම තියෙනවා. අනේ හැකියාව ඇති කරගන්න ඕන. ඒකයි අල්පේච්ඡ බව කියලා කියන්නේ. ඒකයි සරල බව කියලා කියන්නේ. එහෙනම් සැප සම්පත් තියාගෙන භුක්ති නොවිඳ සිටීම අල්පේච්ඡ බව නෙමෙයි. අවබෝධයෙන් ඒවා භුක්ති විඳීම තමයි අල්පේච්ඡ බව කියලා කියන්නේ. ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න ඕන සමහරු හිතනවා කල්පනා කරනවා Tamanට වස්තු සම්පත් වැඩි වෙන්න වැඩි වෙන්න ඒක නිවනට බාධාවක් කියලා. එහෙම වෙන්නේ නෑ පින්වතුනි. නිවනට බාධාවක් වෙන්නේ නෑ අපි ඒක නිවනට බාධාවක් කරගත්තොත් මිසක අපි අවට තියෙන ලස්සන දේවල් වටින දේවල් ඒවා නීවරණ හැටියට අපිට හඳුන්වන්න බෑ. දැන් බලන්න මේ මා ඉදිරිපිට තියෙන මේ ලස්සන මල් බඳුන මේකේ තියෙනවද කාමය මේකේ තියෙනවද නීවරණ මේකේ කාමය නෑ මේකේ නීවරණ නෑ අපි මේ මල් බඳුන දිහා දකින විදිය හිතන විදිය කල්පනා කරන විදිය අනුවයි ඒක නීවරණයක් බවට පත් වෙන්නේ නිවනට බාධකයක් වෙන්නේ කාමයේ උත්පන්න වෙන්නේ අපි මේවා දිහා දකින බලන හිතන විදිය අනුවයි. නැතේ කාමායානි චිත්‍රානි ලෝකේ. ලෝකේ තියෙන විසිතුරු දේවල් තුල කාමයේ තිබුණා නම් ලෝකයේ ලස්සනට තියෙන තාක්කල් අපිට නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ නේද? මීට වැඩිය ලෝකේ ලස්සනට තිබිච්ච කාලේ ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා මේ ලෝකේ පහළ වුණේ නේද? අනුන් වහන්සේලා අවබෝධයෙන් මේ දේවල් විඳපු නිසා. එහෙනම් සරල බව කියන්නේ අල්පේච්ඡ බව කියලා කියන්නේ අවබෝධයෙන් Taman තුළ ඇති කරගන්න ඕන ආකල්පයක් කියන එක මතක තියාගන්න ඕන. අනික් කාරණේ තමයි අල්පේච්ඡ කෙනා මොනම වෙලාවකවත් ඒක ප්‍රදර්ශනය කරන්නේ නැහැ. තේරුණාද? මං අල්පේච්ඡ කෙනෙක් කියලා ලෝකයා දැන නොගනීවා කියන හැඟීමෙන් තමයි එයා කටයුතු කරන්නේ. ප්‍රදර්ශනය කරන්නේ නැහැ. ඒක ඉරිසියාවක් නිසාවත් වෙන යම් කුහකකමක් නිසාවත් කරන දෙයක් නෙමෙයි. තමන් අල්පේච්ඡයි කියන එක ලෝකයා දැනගන්න ඕනේ නැහැ. ඇයි? දැනගත්තොත් ඒක යාට බාධාවක් වෙනවා. දැනගත්තොත් ඒක යාට බාධාවක් වෙනවා. එයා පසුපස්සේ පිරිවරෙන්න පටන් ගන්නවා. එයාට නොයෙකුත් ආකාරයේ ලාභ සත්කාර පුද පූජාවන් සිද්ධ කරන්නට මිනිස්සු පෙළඹෙනවා. අනේ යා බොහොම අල්පේච්ඡ කෙනෙක් කියලා. ඒ ඔස්සේනේ පැහැදීම ඇති කරගන්නේ මිනිස්සු. ඒ නිසා එයා ඒක ප්‍රදර්ශනය කරන්නේ නැහැ. බොහෝම නිස්සද්දව තමන්ගේ හිත තුල ඒ ගුණය පූර්ණණය කරනවා. යම් කෙනෙක් මං අල්පේච්ඡයි කියලා ප්‍රදර්ශනය කරනවා නම් එයාගේ යටි අරමුණ මොකද්ද? මං අල්පේච්ඡයි කියලා ලෝකයා දැනගනීවා. ඒ ඔස්සේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මා කරා පැමිණේවා. ඒක නෙමෙයිද යටි අරමුණ? ඒක තමයි යටි අරමුණ. ඒතකොට මොකද්ද වෙලා තියෙන්නේ? Tamanට නොදැනීම Taman මහේච්ඡතාවයට තල්ලු වෙලාද නැද්ද? Taman මහේච්ඡතාවයට තල්ලු වෙලා. එහෙනම් අල්පේච්ඡ කෙනා කොයිම වෙලාවකවත් ඒක ප්‍රදර්ශනය කරන්නේ නැහැ. බොහෝම නිහඬව Taman තුල වර්ධනය කරන ಗುಣධර්මයක් ඒක. ඔන්න පළවෙනි සුදුසුකම දහමින් අපේක්ෂිත ප්‍රතිඵලය කරා යන්න නම් අපි තුල ඇති කරගන්න ඕන අල්පේච්ඡතාවය. දෙවෙනි සුදුසුකම අනුරුද්ධ හාමුදුරුවන්ගේ හිතේ ඇති වෙනවා සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස ලද දෙයින් සතුටු වෙන්න බැරි කෙනාට මේ දහමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය කරා යන්න බෑ කිව්වා දහමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය කරා යන්න නම් පින්වතුනි ලද දෙයින් සතුටු වෙන කෙනෙක් වෙන්න ඕන නිකමට හිතලා බලන්න අපි ලද දෙයින් සතුටු වෙන අයද කියලා අවංකව ඔබෙන් ඇහුවොත් ඔබ ඔබෙන් ප්‍රශ්න කළොත් ඔබට ඔය තියෙන දේවල් වලින් ඔබ සෑහීමකටපත් වෙනවද කියලා. ඔබේ රූපය පිළිබඳ ඔබ සෑහීමකටපත් වෙනවද? ඔබේ ස්වාමියා පිළිබඳ, බිරිඳ පිළිබඳ, දරුවෝ පිළිබඳ ඔබ සෑහීමකටපත් වෙනවද? ඒ වගේමයි ඔබේ වෘත්තිය පිළිබඳ ඔබ සෑහීමකටපත් වෙනවද? ඔබේ වේතනය පිළිබඳ ඔබ සෑහීමකටපත් වෙනවද? ඔබේ ගේ දොර යාන වාහන ඉඩකඩම් පිළිබඳ ඔබ සෑහීමකටපත් වෙනවද? අවංකව දුන්නොත් උත්තරේ මොකක්ද? නෑ කියන එකනේ. සෑහීමකටපත් වෙන්නේ නෑ. එක නිවසක් තියෙන මිනිස්සයා කල්පනා කරනවා ගෙවල් දෙකක් තිබුණා නම් නේද? තව එකක් කුලියට හරි දෙන්න පුළුවන්. එහෙම හිතනවා. පයින් යන මිනිස්සයා හිතනවා පාපැදියක් තිබුණා නම් කියලා. පාපැදිය යන මිනිස්සයා හිතනවා යතුරු පැදියක් තිබුණා නම් කියලා. යතුරු පැදිය යන මිනිස්සයා හිතනවා ත්‍රිරෝද රතයක්වත් තිබුණා නම් කියලා. ඔබ හිතනවාද දැන් හරි ත්‍රිරෝධ රතයක් තියෙන නිසා එයා සෑහීමකටපත් වෙයි කියලා? නෑ. එයා හිතනවා පුංචි කාර් එකක් තිබුණා නම් පුංචි කාර් එකක් තියෙන කෙනා සෑහීමකටපත් වෙයි කියලා ඔබ හිතනවාද? නෑ. එයා හිතනවා මේක දැන් දිගපළල මදි ටිකක් මීට වැඩිය වටින දිගපළල කාර් එකක් තිබුණා නම් එයත් සෑහීමකටපත් වෙන්නේ නැහැ. එයාටත් ඊට එහා ගිය බලාපොරොත්තු තියෙනවා. බුදුහාමුදුරෝ දේශනා කළ එකයි. කහවණු වරුසාවක් වැස්සත් පෘථග්ජන මිනිස්සයා නම් සෑහීමකටපත් වෙන්නේ නැහැ කිව්වා. එයා සෑහීමකටපත් කරන්න බෑ කිව්වා. නිසා පින්වතුනි අපි ලද දෙයින් සතුටු වෙන්න ඕන. අපිට මේ තියෙන දේවල් මොන තරම් ප්‍රමාණවත්ද බලන්න මේ ලෝකේ අවශේෂ මිනිසුත් එක්ක සංසන්දනය කරද්දී. කල්පනා කරලා බලන්න. අපිට මොනවා හරි දෙයක් පාම් පෙත්තක් හරි අපිට තියෙනවනේ තුන් වේලට කුස පුරව ගන්න. හැබැයි ලෝකෙ මිලියන ගාණක් මිනිස්සු ඉන්නවා. කුසට අහරක් නැතිව මැටි වලින් රොටි හදලා තමන්ගේ කුස පුරව ගන්න කුස ගින්න නිවා ගන්න මිනිස්සු මේ මිහිමත ඉන්නවා. ඒ වගේම තමයි අපිට අපේ කියලා ජීවත් වෙන්න හිසට හෙවණක් තියෙනවා. ලෑලි ටිකක් වට කරලා තකරන් කොලයක් හරි හෙවිල්ලපු. හැබැයි මිලියන ගාණක් මිනිස්සු Tamanට කියලා හිසට හෙවණක් නැති මේ ලෝකේ ජීවත් වෙනවා. ඒ වගේම තමයි කල්පනා කරලා බලන්න. ඇස් දෙක පේන, කන් දෙක ඇහෙන, අතපය හතර හොඳට වැඩ කරන මිනිස්සෙක් මම. උත්පත්තියෙන්ම ඇස් දෙක පේන්නේ නැති, කන් දෙක ඇහෙන්නේ නැති, අපිට වගේ වචන ගලපලා කතා කරගන්න බැරි, අතපය හතර පණ නැති මිනිස්සු මේ මනුස්ස සමාජේ මිනිස්සු හැටියට උත්පත්ති ලැබලා ඉන්නවා. ඉතින් එහෙම සමාජයක මට මේ ලැබිච්ච දේවල් සතුටු වෙන්න ප්‍රමාණවත් නැද්ද? පුංචි පුංචි ලෙඩක් දුකක් අසනීපයක් හැරුණකොට ලෙඩ දුක් නැති කෙනෙක් නෑ. අප්පා බාදෝ කියලා නිබුදුහාමුදුරෝ දේශනා කළේ. පුංචි ලෙඩක් දුකක් අසනීපයක් හැරුණම මහා බරපතල ලෙඩ දුක් මට නෑ. උපන් දවසේ ඉඳලා මැරෙන දවස දක්වාම රෝහලේ ඇඳ මත දුක් විඳින මිනිස්සු ඉන්න සමාජයක මං වාසනාවන්ත නැද්ද? මොනතරම් වාසනාවන්තද? නිසා අන්න Tamanට තියෙන මේ දේවල් ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්කම තියෙන්න ඕන. එහෙම සතුටු වෙන්න බැරි මිනිස්සයා ලදදීන් සතුටු වෙන්න බැරි මිනිස්සයා නොලදදී පසුපස්සේ හඹා යනවා විනා එයාට දහමට සමීප වෙන්න වෙලාවක් නැහැ. අනේ නිසා එයාට දහමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය වෙච්ච නිර්වාණය කරා සමීප වෙන්න පුළුවන් කමක් නැහැ කිව්වා. තුන්වෙනි සිතුවිල්ල අනුරුද්ධ හාමුදුරුවන්ගේ හිතේ ඇති වෙනවා පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගණිකාරාමස්ස. සංගණිකාරාම කියලා කිව්වේ මේ පිරිස පිරිවරාගෙන ඉන්න කැමති කියන එක. හුදකලාවින්ද කැමති නෑ පිරිසත් එක්කමයි ඉන්න කැමති. මම මේ අම්මා කෙනෙක්ගෙන් තාත්තා කෙනෙක්ගෙන් ඇහුවොත් දැන් අම්මේ ජීවිතයේ අවසාන කාලේ මොකක්ද බලාපොරොත්තුව කියලා. අනේ ස්වාමින් වහන්සේ පිනක් දහමක් කරගෙන දරුමුණු පුරොත් එක්ක මේ ජීවිතේ අවසාන කාලේ ගත කරන්නයි මගේ බලාපොරොත්තුව කියලා කියනවනේ නේද පිනක් දහමක් කරගෙන තනියම නෙමෙයි කායකද දරුමුණු පුරෝ ටික වට කරගෙන ඉඳ තියනවා නම් ඒක තමයි මගේ සතුට කියලා කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක්ට පිරිවර වැඩි වෙනවද වැඩි වෙන්න වැඩි වෙන්න ඌ නිවනින් ඈත් වෙනවා නිවන වෙනුවෙන් කටයුතු කරන්න තියෙන අවකාශය අහිමි වෙනවා. සාමාන්‍ය ජීවිතේ උනත් බලන්න. පිරිවර වැඩි නම්, නෑදෑයෝ වැඩි නම්, යාළුවෝ වැඩි නම්, එයාගේ කාල වේලාව මොනතරම් අනිත් අය වෙනුවෙන් කැපකරන්න සිද්ධ වෙනවද කියලා. යුතුයකම් වෙනුවෙන්ම සතියකට කොච්චර කාලයක් ඔබට වෙන් කරන්න සිද්ධ වෙනවද කියලා හිතලා බලන්න. ඉතින් පිරිස වැඩි වෙන්න වැඩි වෙන්න දහමට සමීප වෙන්න තියෙන වෙලාව අඩු වෙනවා. දැන් සමහර වෙලාවට මේ බණ අහන අම්මලා මේ මොහොතේ රූප වාහිනිය දිහා බලගෙන හූල්ලන වෙති මට මෙච්චර දරුවෝ ඉන්නවා මෙච්චර මුණුපුරු මිනිපිරියෝ ඉන්නවා අද මගේ ළඟ කවුරුවත් නැහැ මම මේ මහා නිවසක තනි වෙලා මට කාත් කවුරුවත් නැහැ කියලා නේද? හොඳට කල්පනා කරන්න. ඒක විපත්තියක් නෙමෙයි ඒක සම්පත්තියක්. මිල කරන්න බැරි අමිල සම්පත්තියක්. එයි. තමන්ගේ මේ හුදකලා බව නිවන උදෙසා පාවිච්චි කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. හිතේ හැටියට බණ ටිකක් අහන්න, පොතක් පතක් කියවන්න, භාවනාවක් කරගන්න, හිතුණු වෙලාවක දොර වහලා දාලා පන්සලකට යන්න, වන්දනාවක යන්න මොන නිදහසක්ද නේද? දරුමල්ලෝ හිටියනම් මුණුබුරු මිනිපිරියෝ හිටියනම් එහෙම යන්නද? නේද? ඒ යුතුයකම් ඒ වගකීම් මේවා පැහැර හරින්න අපිට බෑනේ. ඉතින් මේ ලැබිච්ච හුදකලා බව මහා සම්පත්තියක් කරගන්න ඕන. අනේ නිසා හුදකලා භව කියලා කියන්නේ විපත්තියක් නෙමෙයි සම්පත්තියක්. නිවන් දකින්ට ඒක උපකාර වෙනවා. උපකාර කර ගන්න ඕන. කාල වේලාව දහමට සමීප වෙන්න, දහමට නැඹුරු වෙන්න උපයෝගී කර ගන්න ඕන. අන්න එහෙම කෙනා හුදකලා භව ප්‍රිය කරන කෙනා දහමින් අපේක්ෂිත ප්‍රතිඵලය කරා ළඟා වෙනවා කියලා කියනවා. මම මෙහෙම කියනකොට සමහර විට ඔබේ හිතේ තර්ක ප්‍රතිතර්ක ඇති වෙනවා වෙන්න පුළුවන්. ස්වාමින් වහන්සේ ඔහොම කිව්වට උන්වහන්සේට තේරෙනවද ධර්මල්ලෝ පිරිවරාගෙන ඉන්න එකේ තියෙන සනීපේ කියලා නේද? ඔබට එහෙම හිතුණට වැරද්දක් නෑ. ඇයි අපි තාමත් ඉන්නේ මේ මායාවේ වසඟේනේ. මායාවේ අදහසට අනුව නම් ඔබ නිවැරදි. හැබැයි මම මේ කියන්නේ මායාවේ අදහස නෙමෙයි. මම මේ කියන්නේ බුද්ධ මතය. මායාවේ අදහසට එකඟ වෙන්න එච්චර මහන්සි වෙන්න ඕනේ ඒක බොහොම පහසුයි හරියට ගඟේ පහළට යනවා වගේ වැඩක්. හැබැයි බුද්ධ මතයට එකඟ වෙනවා කියලා කියන්නේ උඩුගම් බලා පීනනවා වගේ වැඩක්. ඒක ටිකක් අමාරුයි. කැපකිරීමක් කරන්න ඕන, වෙරවීරිය දරන්න ඕන. හයියෙන් අත්පා චලනය කළා ඒ වෙනුවෙන් මහන්සියක් ගන්න වෙනවා. කැපකිරීමක් කරන්න වෙනවා. බුද්ධ මතයට එකඟ වෙන්න නම්. අනේ නිසා අමාරුවෙන් හරියි ඔය පිරිසෙන් ටිකක් ඈත් වෙලා හුදකලා බව ප්‍රිය කරන කෙනෙක් වෙලා දහමට සමීප වුණොත් නිවනින් අපේක්ෂිත ප්‍රතිඵලයට ඔබට ඉක්මනින්ම ළඟා වෙන්න පුළුවන්කම තියෙනවා. පිරිස පිරිවරාගෙන සිටීමෙන් වෙන්නේ අපි නිවනින් තව තවත් ඈත් වෙන එක. අනුරුද්ධ හාමුදුරන්ගේ හිතේ ඇති වෙනවා හතරවෙනි සිතුවිල්ල. දහමින් අපේක්ෂිත ප්‍රතිඵලය කරා යන්න නම් අපි තුල ඇති කරගන්න ඕනේ තවත් සුදුසුකමක් තමයි ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස අරඹන ලද වීරියෙන් වැඩකරනද පුරුදු වෙන්න ඕන අරඹන ලද වීරියෙන් වැඩ කරනවා කියලා කියන්නේ පින්වතුනි ඔය සමහරු අපි එක්කත් ඇවිල්ලා කියනවා හාමුදුරුවනි මේ දවස්වල කිසිම විවේකයක් නැහැ යකා බඳගත්තා වගේ වැඩ කියලා කියනවානේ උදේ නැගිටින්නේ මේ වෙලාවට රෑ නිින්දට යන්නේ මේ වෙලාවට දවසේ පැය 24 මදි ස්වාමින් වහන්සේ කියනවානේ මේ කියන්නේ ඒක නෙමෙයි. මෙතන මේ සඳහන් කරන්නේ දහමෙහි උගන්වන සතර සම්මප්පදාන වීරිය පිළිබඳව. හැම මොහොතකම අපි මහන්සි ගන්නට ඕන වීරිය කරන්නට ඕන උපං කුසල් දිනු කරන්නට. ඒ වගේම තමයි නූපං කුසල් මතු කරගන්නට. උපං අකුසල් යටපත් කරන්නට නූපන් අකුසල් නූපදවායින්ට අපි වීරිය කරන්නට ඕන. අන්නේ සතර සම්මප්පදාන වීරිය තුල සිහියෙන් යමෙකුට කටයුතු කරන්න පුළුවන් නම් මෙතන අරඹන ලද වීරිය කියලා කියේ එකයි. හොඳට මතක තියාගන්න. අර මායාවේ ලෝකයේ සංතරපණය කරන්න උදේ ඉඳන් රැ වෙනවා රැ වෙනකන් වෙහෙසෙනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. මෙතන මේ කියන්නේ කුසල් දිනු කරන්ටත් අකුසල් ප්‍රහාණය කරන්ටත් අපි දරන්නා වූ උත්සාහය. අන්නේ උත්සාහයේ තියෙන කෙනා නිවන කරා සමීප වෙනවා කියලා කිව්වා. පස්වෙනි කාරණය සඳහන් කරනවා උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස්සතිස්ස. සති කිව්වේ පින්වතුනි. සිහිය කියන එකනේ. සති කියන්නේ සිහිය. සිහිය පිහිටුවා ගන්න ඕන. බුදුදහම කියලා කියන්නේ හිතත් එක්ක කරන ගනුදෙනුවක්. තේරුණාද? බුදුදහම කියන්නේ හිතත් එක්ක කරන ගනුදෙනුවක්. ගතත් එක්ක එහෙම නෙමෙයි. එනිසා අපි හැම වෙලාවකම මහන්සි ගන්න ඕන හිත වඩන්ට. හිත සකස් කරන්න හිත දියුණු කරන්න බුදුහාමුදුරුවෝ හිත දියුණු කිරීමේ වටිනාකම අපිට දේශනා කළා සචිත්ත පරියෝ දපණං ඒතම් බුද්ධාන ශාසන හිතමයි පෙරට වෙන්නේ මනෝ පුබ්බංග මහ ධම්මා මනෝ සෙට්ටා මනෝ මේ නිසා බුදුහාමුදුරුවෝ අපිට හිත හදන්න කියලා හිත හදන මධ්‍යස්ථානය තමයි ධර්මශාලාව කියලා කියන්නේ පන්සල කියලා කියන්නේ නිසා වැඩි වැඩියෙන් අපි යොමු වෙන්න ඕනේ හිත හදන තැනට හැබැයි අද අපේ තරුණ ප්‍රජාව වැඩි වැඩියෙන් යොමු වෙන්නේ හිත හදන තැනට නෙමෙයිනේ. හිත හදන තැනින් ඈත් වෙලා ගත හදන තැනට තමයි ඒ අය වැඩි කැමැත්තක් දක්වන්නේ. බලන්නකො රූපලාවන්‍ය ආගාර, කාය වර්ධන මධ්‍යස්ථාන, තරුණ තරුණියන්ගෙන් පිරීලා ඉතිරිලා යනවානේ. හැබැයි පන්සල් වල ධර්මශාලා හරියට මහලු මඩම් වගේ නේද? හිත Tamanට පාලනය කරගන්න මෙච්චල් කරගන්න අමාරු කාලේ තමයි හිත හදන්න ඕනේ. දැන් මේ වයසක අම්මලගේ තාත්තලගේ හිතේ 아무තුවෙන් හදන්න දෙයක් නැහැ. වයසත් එක්කම ඒක පරිණත භාවයත් එක්කම හිත দমনය වෙලා තියෙන්නේ. ඉඳුරන් සංසිඳිලා තියෙන්නේ. තරුණ කාලේ හිත හදන්න ඕනේ. ගත හැදුවට වැරද්දක් නැහැ. ගත ලස්සනට තියාගන්න ඕනේ. හැබැයි හිතත් ලස්සන වෙන්න ඕන. අර කතාවට කියන්නේ මූණේ ලස්සන හදවතේත් නැත්නම් කියලා නේද? මුණ ලස්සන වුණාට මදි. හිතත් ලස්සන වෙන්න ඕනේ. වර්තමානයේ ගොඩාක් තරුණ තරුණියන්ගේ කය බොහොම ලස්සනයි. ආකර්ශනීයයි. දුටුවන් පහදවනවා, ඇලුම් කරනවා. හැබැයි හදවත පිලුණු වෙලා. හිත ඇතුලේ ಗುಣධර්ම කියන දේවල් ගෑවිලාවත් නැහැ. අම්මා තාත්තා අඳුනන්නේ නැහැ, වැඩිහිටියෝ අඳුනන්නේ නැහැ, ආගමට දහමට සැලකිල්ලක් නැහැ, යුතුයකම් දන්නේ නැහැ. සමහර වෙලාවට අර තිරිසන් සත්තු වගේ කියලා කියන්නත් බෑ මොකද එහෙම කිව්වොත් තිරිසන් සතුන්ට කරන අපහාසයක් බවට පත් වෙනවා සමහර අය කරන වැඩ දැක්කම. දැන් අර පහුගිය කාලේ ඔබ දකින්න තියෙන පත්තරවල රූපවාහිනී අර පිදුරංගල පන්සලට ගිහිල්ලා තරුණ පිරිසක් නේද? තමන්ගේ පශ්චාත් භාගය निराවරණය කරලා පෙන්නවා. තමන්ගේ හදවතේ අල්පමාත්‍ර වූ හෝ දියුණුවක් ඇති කෙනෙක්ට කරන්න පුළුවන් වැඩක්ද? අන්න බලන්න. ගත හැදිච්ච හිත නැහැදිච්ච දරුවෝ එනිසා තමයි බුදුහාමුදුරෝ දේශනා කළේ හිත සකස් කරගන්න ඕනි කියලා. හිත වඩන්ට නම් අනිවාර්යෙන්ම අපි භාවනාවට නැඹුරු වෙන්න ඕන. භාවනාවෙන් තොරව නිවනක් නැහැ. දන් දෙන්නත් පුළුවන්, පුද පූජා තියන්නත් පුළුවන්, බණ අහන්නත් පුළුවන්, සිල් රකින්නත් පුළුවන්. ස්වාමීන් වහන්සේ භාවනාව තමයි ටිකක් අමාරු කියලා කියනවානේ. නමුත් අමාරුවෙන් හරි දවසට විනාඩි කිහිපයක් හරි අපි භාවනාවට නැඹුරු වෙන්න ඕන. ඒක තමයි නිවන් දකින්න තියෙන මාර්ගය. නිසා හිත සකස් කරගන්න නම් අනිවාර්යෙන්ම භාවනාවට නැඹුරු වෙන්නම සිද්ධ වෙනවා. ඒ තමයි පස්වෙනි කාරණය. හයවෙනි එක සඳහන් කරනවා සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. දහමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය කරා යන්න නම් හිත සමාහිත කරගත්තු කෙනෙක් වෙන්න ඕන. තේරුණාද? හිත අසමාහිතන ලෝභය, ద్వේෂය, මෝහය, රාගය වගේ සිතුවිලි කොයි වෙලාවෙත් මේ හිත තුළ උද්දීපනය වෙනවා නම් එහෙම කෙනාට මේ ධහම පත්තියන් වෙන්නේ නැහැ. දැන් මේ මොහොතේ වුණත් ක්‍රෝධයෙන් රාගයෙන් ඊර්ෂ්‍යාවෙන් හිත පුරෝගන මේ බණහන කෙනෙක්ට මේ බණ පිළිටන්නේ නැහැ. එයාගේ හිත අහලකටවත් මේ දහම් කරුණු එන්නේ නැහැ. මතක හිටින්නේ නැහැ. කතාවටත් කියන්නේ සිංහතෙල් රඳන්නේ රත්තරන් පාත්‍රයේ විතරයි කියලා නේද? ඒ වගේ සමාහිත හිතක විතරයි ධම පළපදියම් වෙන්නේ, තැම්පත් වෙන්නේ. එනිසා හිත සමාහිත කරගෙන බණ අහන්න ඕන. ලෝභ ද්වේෂ මෝහාදී අකුසල මූලයන් යටපත් කරලා අලෝභ ද්වේෂ මෝහාදී කුසල මූලයන් උද්දීපනය කරගන්න මහන්සි වෙන්න ඕන. අන්න එහෙම කෙනා ධහමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය කරා ගමන් කරනවා කියලා සඳහන් කළා. ඊළඟට කියනවා හත්වෙනි කාරණය පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. දහමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය කරා යන්න පුළුවන් ප්‍රඥාවන්තයට විතරයි. කවුද මෙතන ප්‍රඥාවන්තය කියන්නේ? උපාධි කීපයක් තියෙන කෙනාද? නෑ. සරලවම කිව්වොත් පින්වතුනි කර්මය කර්මඵලය විශ්වාස කරන කෙනා. සෑම ක්‍රියාවකටම යහපත් වූ හෝ අයහපත් වූ හෝ සෑම ක්‍රියාවකටම ප්‍රතිඵලයක් තියෙනවායි කියන එක විශ්වාස කරන්න ඕන. ඒක බුදුදහමේ මූලික ඉගැන්වීමක් නේ. ඒක විශ්වාස කරන කෙනෙක් වෙන්න ඕන. ඊළඟට දසවිධ මිත්‍යා දෘෂ්ටියක් පිළිබඳ දහම ඉගැන්වෙනවානේ. නත්ති දින්නම් නත්ති ත්තං නත්ති හුතං නත්ති සුකට දුක්ඛතානං කම්මානම් පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරං ලෝකෝ නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ූපපාතිකා නත්ති ලෝකයේ සමන බ්‍රාහ්මනාදී වශයෙන් කරුණු 10ක් ගැන වැරදි අදහස් හිතේ තියාගෙන ඉන්නෝ සමහරු. දීමෙහි ප්‍රතිඵලයක් නැහැ. දුන්නම කොහෙද ලැබෙන්නේ? දුන්නම තියෙන එකක් නැති වෙනවනේ කියලා තමයි ඒ අය හිතන්නේ. පුද පූජාවන් කිරීමෙන් වත්පිළිවෙත් කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් නැහැ කියලා හිතනවා. අම්මා තාත්තා කියලා විශේෂයෙන් සැලකිය යුතු ගරු කටයුතු දෙපළක් නැහැ කියලා අය කල්පනා කරනවා. නත්ති අයං ලෝකෝ නත්ති පරං ලෝකෝ. මෙලොවක් පරලොවක් ගැන විශ්වාසයක් නැහැ. කොහෙද දිව්‍ය ලෝක තියෙන සල්ලි ටිකක් තියෙනම් එතනනේ දිව්‍ය ලෝකේ. ඒ අය එහෙමයි කල්පනා කරන්නේ. බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පිළිබඳව උන්වහන්සේලා මේ මිහි මත පහළ වුණාය, මතුවටත් පහළ වෙනවාය කියන විශ්වාසය අයගේ හිතවල නැහැ. අන්න මිත්‍යා දෘෂ්ටිය. අන්නේ මිත්‍යා දෘෂ්ටිය හිතේ තියෙන තාක් කල් ඒ අයට දහමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය කරා සමීප වෙන්න බෑ. කිව්වේ නිවන් දකින්ට පුළුවන් කමක් නැහැ. අන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් ඈත් වෙලා සම්මාදිට්ඨිය තුල හිත පිහිටුවා ගත්තොත් තමයි ඒ අයට දහමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය කරා ළඟා වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ හිතේ ඇතිවෙච්ච සිතුවිලි හතනේ ඔය. මං කිව්වා බුදුරජාණන් වහන්සේ තෝකට එකක් එකතු කළා කියලා. අනුරුද්ධ නෝකට මේ කාරණෙත් එකතු නොවතින් ඕක අංග සම්පූර්ණයි. බුදුහාමුදුරුවෝ ඌණ පූර්ණයක් කළා. බුදුරජාණන් වහන්සේ දහමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය කරා යන්න නම් අපි තුල තියෙන්න ඕන අටවෙනි සුදුසුකම අපිට පැහැදිලි කරනවා. උන්වහන්සේ සඳහන් කරනවා නිප්පපංචාරාමස්සායන් ධම්මෝ නායන් ධම්මෝ නිප්පපංච රතිනෝ. රති කියන්නේ පින්වතුනි. රති කියන්නේ ඇලෙනවා කියන එකනේ. ඇලෙන්න ඕන ප්‍රපංචයන්ගෙන් තොර වූ තැනකට. ප්‍රපංචයන්ගෙන් තොර වූ තැන අන් කවරක්වත් නෙවෙයි නිර්වාණය. බුදුහාමුදුරෝ දේශනා කරනවා නිවනටයි ඇලෙන්න ඕන. දහමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය කරා යන්න නම් එයා නිවනට ඇලුම් කරන කෙනෙක් වෙන්න ඕන. සාමාන්‍ය ජීවිතේ වුණත් එහෙමනේ. අපේ යම්කිසි බලාපොරොත්තුවක්, අදිෂ්ඨානයක්, ප්‍රාර්ථනාවක් තියෙනවා නම් අපි ඒක සාක්ෂාත් කරගන්න මහන්සි වෙන්නේ ඒ කෙරෙහි තියෙන කැමැත්තේ ආසාවේ ප්‍රමාණයට. නිවන් දකින්න තියෙන කැමැත්තේ ප්‍රමාණයට තමයි අපි ඒ වෙනුවෙන් කරන කැපකිරීම තීරණය වෙන්නේ. අනිනිසා බුදුහාමුදුරෝ දේශනා කළ අනුරුද්ධ අටවෙනි කාරණය තමයි නිවනට කැමති වන කෙනෙක් වෙන්න ඕන. ප්‍රපංචයන්ගෙන් තොර වූ තැනකට කැමති වෙන්න ඕන. නිවනට කැමති වෙන්න ඕන. නිවනින් මෙහා පැත්තේ පින්වතුනි සැපයි කියලා දෙයක් නැහැ. බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි නිවනින් මෙපිට අබපියල්ලක තරම් හරි දෙයක් නිට්ටයයි සැපයි කියලා තිබුණා නම් මං මොහොතකටවත් මොහොතකටවත් මේ ලෝකේ දුකයි කියලා දේශනා කරන්නේ නැහැ කියලා. මම මොහොතකටවත් මේ ලෝකේ දුකයි කියලා දේශනා කරන්නේ නැහැ. නිවනින් මෙහා පැත්තේ සැපයි කියලා ගන්න දෙයක් තිබුණා. සාපින්තුනි පරම සැපය තමයි නිවන කියලා කියන්නේ. අනේ නිවන සාක්ෂාත් කරගන්නට නම් මේ කියාපු සුදුසුකම් ටික අපි තුල ඇති කරගන්නම වෙනවා. තේරුණාද? ඔන්න අද අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ අනුරුද්ධ සූත්‍රයෙන් ඔබට මම පැහැදිලි කරලා දුන්නා දහමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය කරා යන්න නම් අපි තුල ඇති කරගන්න ඕන සුදුසුකම් මොනවාද කියන කාරණය. දහමින් අපේක්ෂිත ප්‍රතිඵලය මොකක්ද? නිර්වාණය. නිවන් දකින්න නම් සුදුසුකම් 8ක් අපි තුල ඇති කරගන්න ඕන. පළවෙනි සුදුසුකම තමයි අපි කතා කළා සරල කෙනෙක්, අල්පේච්ඡ කෙනෙක් බවට පත් වෙන්න ඕන. දෙවෙනි සුදුසුකම තමයි ලද දෙයින් සතුටු වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. තුන්වෙනි සුදුසුකම තමයි හුදකලා බවට ප්‍රිය කරන කෙනෙක් වෙන්න ඕන. පිරිස පිරිවරාගෙන හිටියොත් ඒක නිවනට බාධාවක්. හුදකලා බව ප්‍රිය කරන කෙනෙක් වෙන්න ඕන. ඊළඟ කාරණය සඳහන් කළා අරඹන ලද වීරියෙන් වැඩ කරන කෙනෙක් වෙන්න ඕන. සතර සම්මප්පදාන වීරිය ගැනයි අපි කතා කළේ. පස්වෙනි කාරණය සඳහන් කළා සිහිය පිහිටුවාගෙන වැඩ කරන කෙනෙක් වෙන්න ඕන. හිත පිහිටුවාගෙන හිත සකස් කරගෙන භාවනාවට මුල් තැන දීලා වැඩ කරන කෙනෙක් වෙන්න ඕන. ඊළඟට හිත සමාහිත කරගත්තු කෙනෙක් වෙන්න ඕන. අකුසල මූලයන්ගෙන් හිත ඈත් කරලා කුසල මූලයන් තුල හිත පවත්වගෙන යන කෙනෙක් වෙන්න ඕන. ඊළඟ කාරණය සඳහන් කළා මිත්‍යා දෘෂ්ටියෙන් අත මිදලා සම්මා දිට්ඨිය තුල වැඩ කරන ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕන. අටවෙනි කාරණය සඳහන් කළා නිවනට ඇලුණු කෙනෙක් නිවනට ප්‍රිය කරන කෙනෙක් කැමති වෙච්ච කෙනෙක් වෙන්න ඕන. මෙන්න මේ සුදුසුකම් අට අපි තුල ඇති කරගත්තොත් බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මේ තරම් වටින ධමයක් ලෝකෙට දේශනා කරලා ශ්‍රාවකයෝ වෙච්ච ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය අපිට ඉක්මන් භවයකදීම සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා ඉතින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා වගේම මේ කරුණු කාරණාවන් මතකයේ තියාගෙන මේ දේවල් තව තවත් Tamange ජීවිතය තුළ ප්‍රගුණ කරන්න අපි මහන්සි ගන්න ඕන. මේ කියපු එකක්වත් අපිට ආදුනික කාරණා නෙමෙයි. අවශ්‍ය වෙන්නේ මේක හොඳ අවබෝධයෙන් යුක්තව පිළිපදින එකයි අවශ්‍ය වෙන්නේ. බුදුහාමුදුර අපිට බොහොම නිවැරදි දහමක් දේශනා කරලා තියෙනවා. ඒ දහම නිවැරදිව Tamange ශක්ති ප්‍රමාණයෙන් අපට දේශනා කරන ස්වාමින් වහන්සේලා වැඩ ඉන්නවා. ඉතින් මේ දේශනාවන් ශ්‍රවණය කරලා ඒ මාර්ගය අනුගමනය කරමින් බොහොම ඉවසීමෙන් හදිස්සි වෙන්න හොඳ නැහැ. පිළිවෙලින් මේ නිර්වාණගාමී මාවතේ ගමන් කිරීමයි අප විසින් කළ යුතුව පවතින්නේ. නිවනට කෙටිමාවක් නැහැ. මේ ප්‍රතිපත්තිය පූර්ණණය කළ පිළිවෙලින් යා යුතු ගමනක් මේක. සමහරු හදිසි වෙලා මෙච්චර කාලයක් ලස්සනට කරගෙන ආපු මේ පිළිවෙල අන්තිම මොහොතේ කඩා හිරුවා ගන්නවනේ. ඒකට වර්තමානයේ නම් හේතු වෙලා තියෙන බොහෝමයක් ධර්මයේ මුවාවෙන් පැතිරිලා තියෙන අධර්මය. ඒ අධර්මයේ ඔස්සේ ගිහිල්ලා Taman මෙච්චර කාලයක් කරගෙන ආපු ලස්සන වැඩපිළිවෙල කඩා හිරුවා ගත්ත අය අපි දැකලා තියෙනවා. ඉතින් ඒ අයට අනුකම්පා කරනවා. ඒ විතරක් නෙමෙයි ඒ අයට නැවතත් ධර්ම මාර්ගයේ විවර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අම්මේ තාත්තේ කරුණාවෙන් ඔබට මතක් කරන්නේ මෙච්චර කාලයක් ඉවසීමෙන් ලස්සනට පිළිවෙලට ක්‍රමානුකූලව මේ කරගෙන ආපු වැඩපිළිවෙල අවසාන මොහොතේ මුලාවටපත් වෙලා විනාශ කරගන්න එපා. ඉවසීමෙන් කැපවීමෙන් ඕනෑකමින් මේ මාර්ගයේ ඉදිරියට යන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් අද දවසේ මේ ශ්‍රවණය කළා වූ උතුම් සද්ධර්ම දේශනාව හැම දිනාටම ඉක්මන් භවයකදීම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සතු සතු සතු එතුම් වූ සතරම දේශනා පවත්වපතාල ගොතටුව බෝපැත්තේ ශ්‍රී සම්බෝධි විහාරාධිකාරී මාලිකාකන්ත විද්‍යෝදය පිරිපනේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද කෙහෙල්වල නන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු වල නිරත වන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාතුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු Thank you.